වෙල ලපටිය අපි කපටිය වෙන්න එප අගතිය මගේ රැප වෙලා රතිය නෑ හති විනස වෙල නැ මතින් වඩන සති මේවා ප්‍රතිපත්ති රැපෙන වාරණ මට ඕන ජොන එකක් මරණව මම වරම පදල පාවඩ එපකාගෙවක් කර තන්ඩි ගාගෙන වරින් කියදෙන මැන්ඩිය ඉව වදිනැත උඩු තල්ලෙරීසිය දේසිය උරණ දුන්නද බේබිය ඔයිට වඩ නම්බුයි හුත්තො හිංගාකා පංගානේ හන්දිය රාවන කුල පාල් දුරට පවල දුන්න ඇවුගාව බයෝ හදන ආණ්ඩු හොඳයි උඹ වගේ උඩ අප ගාත මටන මාන්දම් නගින වේදික ඔවුන්ගේ වුන අපි දන්න වරියල් සිද්ධිය උඹල ගාව ගන්න කොනක විකිනෙන්න හුත්තෝ සල්ලිවලට අපි අඩ ගහන්න නැපිනට එකයි ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය දෙවතනි ගින්නක් මේක පින්නක් පොද පෙලකුවගේ මම වැදින ගවුම් ප්‍රධාන දරවෙන් එපඩු පවුම් අපි එතිම එක ගොඩක් යුන්ඩවුන් උඹ ඩවුන් ඇතු කනකාත් කඹුරල පාත්වෙල කොඳු කලකෘති මාත් කළ බර වැඩි හිස්සොලු නොදතකි කාංක විසියක් ඇඟ විකුණපු උඹ මෝරල්ල මදි සුදු වෙන්න ඕන මටකින් රැප දෙනැත්තාගෙන පිල් නය නැහුත්තෝ සතයකින් පෙකනිකැපුය කන්දරින් හරි හරි මට වෙලාන කලකෙට් වපුරන සැලසුම වන්නියම දම කන්න එන්න අවධානම ගන්න හිතනම හම්බ කර කන්න ද්‍රෝහි වෙන්න මගේ රට පාව දෙන්න බය නැදගලන්න පිටිම දිරගන්න ගෙවෙන්න වීෂණය අවසන් ජවනිය ඉන්න දෙන්න පාඩුවේ බය නැහැප්පෙන්න සකයින කියන්න වෙන්න මං කන රාගිරි කට ගන්න තනෙට කිරින උන් අය නැ උඹ තාම ජාතිවාදී දැකලා නැ මන්දිර තන්න නැති අත වෙලගන්න පින්නනේ උඹ බේබිගේ මහ එක බඩගිනි නිවල නැ සුර සුර සෙනවරෙන් හයියේ මේ අස්ති මං අස්ති මස්ති නැදලා ස්තිරස්නේ වගේ රැප් උඹ විලිස්සෝ ඇත්ති මං අස්තුනේ ගුස්සා දෙව බැස්සා